ලෝභය කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ද්වේෂය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේවා කෙලෙස්නේ. කෙලෙස් කියලා කියන්නේ ගහක් අතු වාගේ. අතු කපන එක හරි වේසිනේ. හැබැයි මුදුන් මුලත් එක්ක ගහ උගුල්ලන එක හරි අමාරු වැඩක්. ඒක කෙනෙකුට සාමාන්‍ය කරන්න අපහසුයි. හැබැයි අතු කපන එක හරි ලේසි. පී කියලා කි මිනිස්සුන්ට කෙටුවාම ඒක හරි යනවා. ඒ වගේ මේ කෙලෙස්යන් කියන්නේ අතු වාගේ. මේකේ ගහ ඒ ගහේ තියෙන මුදුන් මුල මොකද්ද? අවිද්‍යාව. ඒක ගලවන්න හරි අමාරුයි. ඒක යම්කිසි කෙනෙකුට ගලවන්න පුළුවන් නම් තවත් රාතෙක් තවත් රාතෙක් දැන් ගෑනු ළමෙක්ව සම්පූර්ණ නිර්වත් කරනවා පුතා. නිර්වත් කරලා හඳුන් නැතුව පුතා ළඟට ගෙනල්ලා දෙනවා. හැබැයි ළමයාට පුතා මාස දෙකයි වයස. ඒ ගෑනු ළමයාට. රාගය දෙනවද? ඇයි? හරි. හරි උත්තරේ තියෙනවා. ඇයි යදෙන්නේ නැත්තේ? ඈ? දරුවෙක් නිසාද එහෙම නැත්නම් එයාගෙන් රාගය සංසිඳෙන්නේ නැහැ කියන එක හරියට දන්න නිසාද? ඒක දන්නවා. මේ මේ අත්දරුවගෙන් රාගයක් අපිට ලැබෙන්නේ නැහැ, සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා ඇදෙන්නේ නැහැ පුතා. නිර්වත් වෙන්නේ දරුවා. රාගයක් ඇදෙන්නේ. හැබැයි අවුරුදු 18ක් 20ක් 25ක් වුණාම එයාගෙන් රාගය සංසිඳනවා කියලා විශ්වාසයක් තියෙනවා. එහෙම මෝහයක් තියෙනවා. එහෙම අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා පුතා රාගය ඇදෙනවා. එයාවම මාස දෙක කරලා අතට දෙනවා. ඒ රෙදි කෑල්ලක්වත් නැහැ එයාගේ. මෙයා බාගිටරියන් නම් ඉන්නවා. එයාගේ මොකවත් නැහැ. හැබැයි කිසිම රාගයක් ඇදෙන්නේ පුතා මේ බත් මොන පාටද? මගෙන් ඇහුවොත් මම කියන රතු පාටයි කියලා. කටන රතු පාට වෙන්න බෑ. ඇයි මම රතු කැකුළුනේ වළඳලා තින්නේ? පොඩි කාලේ ඉඳලා රතු කැකුළු. එතකොට බත් කිව්වාම මට මැවෙන්නේ මොනවද? රතු පාට එකක්. එතකොට සම්බා කෑවාම ජීවිත කාලෙම එයාට බත් කිව්වාම එයාට සුදු පාට මැවෙන්නේ. එහෙම නේද? හැබැයි බත් කාපු නැති කෙනෙක් දැකපු නැති කෙනාට බත් කිව්වම එයාට මොන වගේ එකක් දැනෙන්නේ? මොන වගේ එකක් දන්නේ? ඒක ධාන්‍ය වර්ගයක්ද? එහෙම නැත්නම් ගුලි වර්ගයක්ද? එහෙම නැත්නම් අල වර්ගයක්ද? එයා අහන මොන වගේ එකක්ද? ඇයි එයාට මේ එකක් හිතෙන්නේ කෙලස් කියලා කියන්නේ තේ වගේ එකක්. අපි යමක් දකින්නකොට රාගෙන් දැක්කාම ඒක රාගයෙන් පේනවා. අම්මා දකින්නේ මොන වලින්ද? සෙනෙහසෙන්. ආදරෙන් දකින්න. රාගයෙන් නෑ. හැබැයි පාර යන මිනිස්සු රාගෙන් දකිනවා සෙනෙහසක් ඉන්නේ එතන ඉන්නේ රාගය. ඒ රාගෙන් දකපු කෙනාවම ගෙන්නලා එක එක අකටයුතු දේවල් අපිට කරවලා කරවලා එපා කරවලා දැන් ආයියා පෙන්නකොට රාගෙන් දේශයක් එන්නේ. දැන් රාගෙන් කවදාවත් යට ආදරයක් ඇති වෙන්නේම නැහැ. මේ මිනිස්සු ආයියාවනේ. ඒ කාලේ අපට මාර විඩාවක් නෙදුන්නේ. මේ මිනිස්සු ආපහු ආවනේ. මුකුත් දන්නේ මේ එන්නේ මේට. ද්වේෂය. හැබැයි එදා රාගයෙන් ආවේ ආව දකිනකොට දැන් ද්වේෂයෙන් යයි. ආදරෙන් කසාද බඳිනවා. කාලය පෞල් ජීවිතය කලකිරෙනකොට ඒ මිනිස්යාව දකින්න කැමති නැහැ. දැන් පටිගය. දැන් එදා ආදරෙන් දැක්ක ආදර කවි කිව්වා. අද පටිගය කරන් කවියෙන් නැහැ. ආක බලන් ඉන්නවා. අපේ මානසිකත්වයේ කෙසේද? අපි දකින වස්තුත් එසේය. පිඟානක මානසිකත්වයෙන් දැකලා බලන්න මේක පිඟානක් වශයෙන් පෙනේ. එක මුනිවරයෙක් හිටියා. එයා පාත්‍රයක් නෑ ළඟ තියෙන කෝප්පයක්. වතුර බොන කෝප්පයක්. ටිකක් ලොකු කෝප්පයක්. කෝප්පේ තමයි අල්ලන්නේ යා ගෙවල් ළඟට ගිහිල්ලා. ඇයි යාගේ පාත්‍රේ මොනවාරි වෙලා මොකද්ද උනේ කියලා දන්නේ ඒක ඇල්ලුවා මිනිස්සු මොනවාරක තමයි ඒකෙන් අනල වළඳලා දානවා ඒ ප්‍රමාණයට ඇති කෝපයක් තියෙන්නේ ඇයි එයා පාත්‍රේ මානසිකත්වයෙන් දකිනවා. ඒ නිසා කෝපේ එයාට පාත්‍රයක්. හැබැයි මිනිස්සු කෝපේ කෝපේ වශයෙන් දකින නිසා අනේ මේ තාපසයා කෝපේ වළඳන්නේ. ඒගොල්ලන්ට ඒක කෝපයක්. හැබැයි යා පාත්‍රේ මානසිකත්වයෙන් දකිනවා. පාරේ ඉන්න කෙනත් කාන්තාවක්, මෙයත් කාන්තාවක්. මෙයාව අම්මා ලෙස දකිනවා. ලස්සන්ට ළඟ ඉන්නවා. කිසිම රාගයක් ඉන්නේ අම්මා ලෙස දකිනවා. ඇයි මෙයාව අම්මා ලෙස දැක්කම මෙයාට තේ මානසිකත්වය දෙනවනේ. අපි අදක්ෂ වුණා. අම්මා කියන මානසිකත්වයෙන් මෙයාව දකින්න. අපි දක්ෂ වුණා රාගය කියන මානසිකත්වයෙන් මෙයාව දකින්න. අපේ දක්ෂකම අදක්ෂකමේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. කාන්තාවරුන්ගේ ප්‍රශ්නයක් නැහැනේ. කාන්තාව දෙන්නම එකයිනේ. පාරේ ඉන්න කාන්තාවත් අම්මත් දෙකම එකයිනේ. මගේ දක්ෂ අදක්ෂකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. මගේ නංගි ළඟ ඉඳගත්තාම රාගය දෙන්නේ නැහැ. පිටගෑන ළමෙක් ඉඳගත්තාම රාගය දෙනවා. එහෙනම් මෙයාව සහෝදරත්වයෙන් දැක්කා. දක්ෂ වුණා සහෝදරත්වයෙන් දකින්න. ඒ නිසා රාගය ඇති වුණේ අරයව පිට කෙනෙක් වශයෙන් රාගයෙන් දකින්න දක්ෂ වුණා. සහෝදරත්වයෙන් දකින්න අදක්ෂ වුණා. ඒ නිසා රාගයෙන් පෙළුණා. තමන්ගේ අදක්ෂකම දක්ෂ කරගන්න. දක්ෂකම අදක්ෂ කරගන්න. ප්‍රශ්නේ විසඳන එකයි මම කියන්නේ මේ රාගය කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ ඔක්කොමට මුල් වෙලා තියෙන අවිද්‍යාව. කාමය කියන්නේ සුවයක් මේක දුකක්. ඒක විඩාවක්. මිනිස්සු දන්නේ මේ කාමය කියන එක දුකක් කියන එක. මිනිස්සු හිතන එක සුඛයි කියලා. ලස්සන දේ දකින්න එක සැපයිද දුකයිද කියලා තාපසයකින් ඇහුවාම අහෝ මහා දුකකි ස්වාමිනී ලස්සන දේවල් නොදකින තරමට අපට වාසනාවයි. ඇයි? ලස්සන දේ දැක්කාම ඒක මතකේ රැඳෙනවා. අවලස්සන දේ අමතක වෙනවා. අවලස්සන දේවල් අපේ මතකේ රැඳෙන්න මොනතරම් සිත සෑල්ලු වෙනවද? වඩන්න නැතුව සිත නිරෝධ වෙනවා. අරක වඩලා නිරෝධ කරන්න ඕනේ ලස්සන නිසා සිතේ රැඳෙනවා. මීරි දේවල් <coughs> නොඇසෙනවා නම් මගේ කන් දෙක මොනතරම් වාසනාවන්තද? මොකද්ද මීරි දේවල්? කන පිනවල කනේ මතකේ ඒ ඒ සෝතේ තුල ඒක රැඳෙනවා. සෝත විඥානේ ඒක රැඳෙනවා. හැබැයි අමීරි දේවල් අහනවනේ ඒක මතකෙ හිටින්නෙම නැහැ. වඩන්න නැතුව නිරෝධ වෙනවා සිත. අරක වඩලා නිරෝධ කරන්න ඕනේ. අලෝභය, අද්වේෂය, හමෝහය. ඒ තුනම විද්‍යාව. ලෝභය, ద్వේෂය, මෝහය තුනම අවිද්‍යාව. හරිද වැරදිද? හරි. කොහමද හරි උනේ? ලෝභ, ద్వේෂ, මෝහ මොනවද? ඒක අවිද්‍යාව කියලා කොහොමද කිව්වේ? ඒක නිවනට බාධාවක් උනේ කොහොමද? කෙලස් කියලා තීරණය කළේ මොනවද? නිවනට බාධා ඇති කරන සියලු දේ කෙලස්නේ. එතකොට ඒක ලෝභ දේශ මොහොම විය යුතුද? ඇයි ඉරෝණේ කියලා දන්නවද පුතා? ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා උත්තරේ දී ගන්න බෑ. දැනුමක් තියෙන්නේ. දැනුමෙන් සංසන්දනය කරන හැම මොහොතෙම වැරදෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් සංසන්දනය කරන්න දෙයක් නැහැ. එයා නිකන් නිදාගෙනත් උත්තර දෙනයි. ඒක තියෙනවා එයා තුල. නිවැරදි එක ආගන්න. අවිද්‍යාව යනු ලෝභ දේශ මොහ. විද්‍යාව යනු අලෝභ අද්දේශ අමෝහ. ඇයි අවිද්‍යාව ලෝභ දේශ මොහ බවටපත් උනේ? මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මං එකතු කරනවා. ඒ එකතු කරන ලෝභය අවිද්‍යාවෙන් අටගත් එකක්. මේ ලෝකේ මොකවත් නැහැ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මං එකතු කරනවා. වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පලිගත්තාම කිසිම දවසක මං සැනසෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. ඒ නිසා මං පලිගන්නවා. द्वේෂය නඩත්තු කරනවා. ඒ අවිද්‍යාව නිසා තමයි අර द्वේෂය අටගත්තේ. මේ ලෝකේ මොකවත් නැහැ. ඒක මම දන්නේ තියෙනවයි කියලා හිතාගෙන මං ඒවට අවු වෙනවා, මුලා වෙනවා. ඒ නිසා මෝහය පවතිනවා. ඒ මෝහය පවතින්නේ මෝහේ නඩත්තු වෙන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා තමයි ඒ ඉපදීම අටගන්නේ. දැන් ලෝභ දේශ මොහ කියන ඒ තුන අවිද්‍යාව කියන තැනට ආවේයි කියලා දන්නවද? මේක තමයි ඒ තුන. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. හැබැයි හැමදේම තියෙනවාය. ඒක මට අවශ්‍යයි කියලා මම එකතු කරනවා. ඒ එකතු කරන මානසිකත්වයට ලෝභය කියලා කියනවා. නැති එකක් නෙමේ තියනවා කියලා ඉතාලින් ඉන්නේ. අන්න ඒ අවිද්‍යාව. නිසා තමයි මේ කටගත්තේ. පලි ගත්තට සැනසෙන්නේ නෑ මම. ඇයි සැනසෙන්නේ නැත්තේ? දැන් මේ විඩාව මට ඇති උනේ එයා යමක් කරපු නිසානේ. දැන් පලි ගත්තාම ඒකේ විඩාවත් මං ගෙවන්න එපායි. මේක දන්නේ නෑ එයා. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ කියන එක එයා දන්නේ නැති නිසා එයා පලි ගන්නවා. ඒ අවිද්‍යාව නිසා ද්වේෂය අට ගන්නවා. මේ ලෝකේ මොකවත්ම නැහැ. තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ නාම රූප වලට මං අහුවෙනවා. එහෙම එකක් නැහැ. තියෙනවා කියලා හිතාගෙන මං ඒවා වැළඳ ගන්න යනවා. අහුවෙනවා. ඒ මෝහය නිසා, ඒ අවිද්‍යාව නිසා අර මෝහයෙන් නන්නත් වෙනවා. ඒ මෝහය පවතිනවා. මේක සම්මාදිට්ඨිය, අවබෝධය. මේක යම් කිසි කෙනෙක් හරියට තේරුම් ගත්තොත් එයා සෝතාපන්නයි. ඇයි? ලෝභ දේශ මොහය තුල නිරෝධ වෙලා. එයා ලෝභ දේශ මොහ නඩත්තු කරන්නේ මේ ලෝකේ එකක්වත් පවතින්නේ නැති නිසා නොපවතින දේ පවත්වන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එයා පරිභෝජනය කළ විසි කරනවා. එයා දන්න මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැති එකක් පවත්වන්න වෙසෙන්නේ ලෝභය නිරෝධ වෙලා. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පටිගිය පටිගිය සංසිඳෙන්නේ නැහැ. රිදවල සනසන්න බෑසිත. ඒක දන්න නිසා එයා ද්වේෂයෙන් නඩත්තු කරන්නේ. ද්වේෂෙන් නිදාස් වෙලා. කිසිම දෙයක් නැති ලෝකයක මායාවකින් හැමදේම තියනවායි කියලා පේනවා. ඒ නිසා මුලා වෙන්න මෝහය අයිමි වෙලා අනාගාමි වෙලා. මේක සම්මාවක්. මේ සම්මාදිට්ඨිය පුරුදු කරන්න. සතර ඉරියව්ව හැම මොහොතෙම මේක වඩන්න. ලෝභයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? ද්වේෂයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? මෝහයක් අවිද්‍යාව බවට පත්ුනේ ඇයි? මේ හේතු තුන නිසා. ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. පවතින්නේ නැති එකක් මම පවත්වන්න හදනවා අයිති කරගන්න හදනවා ඒ නිසා ලෝභය නිර්මාණය වුණා පලිය අරගෙන ගැටිලා මම සනසන්න හදනවා සනසෙන්න හදනවා සනසන්න හදන එකත් සනසෙන්න හදන එක තුල द्वේෂය රටගත්තා කිසිම දෙයක් නැහැ තියනවායි කියලා හිතාගෙන මම අල්ලගත්තා මුලා වුණා ඒ මුලාව තුල මෝහය අටගත්තා මේම තමයි ලෝභ දේශ මොහ නිර්මාණය වුනේ මේ නාම රූපවල මේක ලෝභ දේශ මොහ හැටි වෙච්ච ක්‍රමේ මේ සතර මා භූතවලින්. ඒ ඇතිවෙච්ච ලෝභ දේශ මොහොල්ට හදත් මේ ලෝක සත්‍යය මුලා වෙලා අර රැල්ලට ඒටමේට වැනෙනවා වගේ වැනි වැනි ඉන්නවා. නිදාසෙන්ද ක්‍රමේ දන්නේ නැති ලෝකයක පවතින එකක් ඇතද නැතද නැත. නැති ලෝකයේ පවතින සියල්ලම නැත. ඇති ලෝකේ පවතින සියල්ලම ඇත. එහෙනම් දැන් අපි මේ ඉපදිලා ඉන්න ලෝකයේ තුල ඇතද නැතද නැත. ඇයි කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ එහෙනම් නিত্য වශයෙන් පවතින්නේ නැති තැනක තියෙන සියලුම දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දේ නොපවතිනවා නම් ඒක පවතින හදන එක මෝඩකමක්. ඒක නිවැරදි කළොත් ලෝභය නිවැරදි වෙනවා. ඒ නිවැරදි වෙච්ච ලෝභය නිරෝධ වෙලා යනවා. ඇයි? එයා ලෝකෙ මොකවත් එකතු කරන්නේ එකතු කරන්න දෙයක් නැහැ. නැති නිසා එකතු කරන්නේ නැහැ. ලෝභේ නැහැ. වෛරයක් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. පටිගිය පටිගින් සංසිඳෙන්නේ කිසිම කෙනෙක්ගෙන් රිදවලා සනසන්න බෑ මේ සිත. මේක දැනගත්ත කෙනා කිසිම කෙනෙක්ගෙන් කිසිම මොහතක වේදනාවක් නිර්මාණය කරන්නේ නෑ යා. द्वේෂය නිරෝධ කළා. මේ ලෝකෙ මොකුවත්ම නැ සතර මා භූතය එක රාශි වෙච්ච නිසා නාම රූප ඇදුනා. මොකුවත්ම නැ. නැති නිසා එකකටවත් මුලා වෙන්නේ මෝහය නිරෝධ වුණා. ලෝභ දේශ මොහොලෙන් නිදහස් වුණා. මේ නාම රූප වල සතරමා භූත වල ලෝභ දේශ මොහ කෙසේ නිර්මාණය වුණාද? ඒක ඒ ආකාරෙම දැනගෙන ඒ ආකාරෙම අනිරෝධ වුණා. ඒ හේතුව දැනගෙන ඵලය නිරෝධ කළා. හේතුව දන්නේ නැතුව ඵලය නිරෝධ වෙන්නේ නැහැ. එයා හේතුව දැනගත්තා. මෙන්න මේ ආකාරයට මේක ඇති වෙලා තියෙන්නේ. නැති දේ ඇත කියලාම විශ්වාස කරන ඇති නිසා ඒක මං අයිති කරගන්න හදනවා. ලෝභය එයා මට මෙහෙම කළා. ඒකම එයාට කළාම මම සැනසෙනවා. එහෙම එකක් මම හිතාගත්තා. එයා මට බැන්නා. මමත් බැන්නාම මම සැනසෙනවා. එයා මට ගැව්වා. ඒ නිසා මං එයාට දෙපාරක් ගානවා. එතකොට මං සැනසෙනවා. මේ මෙයක් හිතාගත්තා. ඒ නිසා द्वේෂය අටගත්තා. මේ ඔක්කොම ලස්සනයි. මේවා වටිනවා. නැති දේවල් ඇතයි කියලා විශ්වාස කරලා මං අල්ලගත්තා. මුලා වුණා. ඒ නිසා මෝහය අටගත්තා. හේතුව එතන. ඵලයයි හදන්න හදන්නේ මං. හේතුව හදුවේ නැහැ. දැන් හේතුව දැනගත්තා. මේ හේතුව නිරෝධ කළොත් මට කලින් එයා පිරිණිවන් පානවා. එයාගේ සෑයට මමයි දර එකතු කරන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්නේ. කෑම උයලා දෙන එකනට වඩා කෑම කන කෙනා ශ්‍රේෂ්ඨයි. උයන කෙනා කොච්චර රසට ඉව්වත් රසට ඉව්වයි කියලා එයා කොච්චර හොඳට මයික් එකෙන් කිව්වත් හැබැයි රස එයාගේ දිව හඳුරන්නේ නැහැ. ඒක හඳුරන්නේ කිසිම දෙයක් උයන්නේ නැතුව අර කාපු කෙනා දන්නවා රස මේකයි කියලා. අර කියන නියමට ඇදුවා, එහෙම ඇදුවා, මෙහෙම ඇදුවා, ටෙම්පරාදු කළා, මේකට තෙල් දැම්මයි කියලා රස්සන්ට කියනවා. හැබැයි එයා දන්නේ ලුණු දාන්න අමතක වෙච්ච බව. ඒක දන්නේ අර කාපු කෙනා. එහෙනම් මාර්ගයේ කටපාඩමේ සූත්‍ර 5000 කටපාඩමේ තියාගෙන හිටියත් අර එකක් වඩපු කෙනා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එයා කාලා බලපු කෙනා, වඩපු කෙනා, ප්‍රත්‍යක්ෂ කරපු කෙනා, ඒක තුල ජීවත් වෙච්ච කෙනා. එයා ශ්‍රේෂ්ඨයි. අර 5000 කටපාඩම් කරපු කෙනාට වඩා. 84000ම ඉගෙන ගන්න එක නෙමෙයි දක්ෂකම එකක් වඩලා ප්‍රත්‍යක්ෂ කරන එකයි දක්ෂකම. ඒ දක්ෂයා මම විය යුතුයි. තමා විය යුතුයි. දැන් ලෝභ දේශ මොහොල හේතුව දන්නවා. අද දවස වඩන්න. සිල් ගත්තා කියලා හිතා ගන්න. මේ මොහොතේ ඉඳලා පුරුදු කරන්න. gedara ගිල්ලත් මේක පුරුදු කරන්න. මොනාරිකක් වටිනවද කියලා දැනගත්තාම හිතන්න. මේ ලෝකයේ එකක්වත් නැහැ. ඔක්කොම නාම රූප වල එකතුනේ. සතර මා භූත. ඇයි මම මේකට වටිනාකමක් දෙන්නේ? ඒ දෙන නිසානේ ලෝභය පවතින්නේ. බරණ්ඩු කරක මෙතනින් අරගෙන අතන තියලා මේක මෙතන එතකොට මේ ගැටීමට ගැටුණාම මම සංසිඳෙන්නේ නැහනේ. තව තව දුක වැඩි වෙනවනේ. ඇයි මට මේක තේරුන්නේ නැත්තේ? ඒ නිසාද දේශේ පවතින්නේ. ඒතර මේක වටිනවා මේක වටින්නේ මේ මේම ඉතන නිසානේ මම මුලා වෙන්නේ. ඒ නිසානේ මෝහය පවතින්නේ. මේක ගේ ඇතුළේ තියෙන බඩු මුට්ටු වලින්. ඒ හැම ගනුදෙනුව තුලින් මේ තුනම දකිනවා. දැකලා හේතුවෙන් නිරෝධ කරනවා. මේ ඉර මේ ඉර නැගෙනහිරේ ඉර බස්නාහිරට යන්න කලින් රාත් වෙනවා. මේ ඉර හුඩින් අංශක 180ක් එයා පැත්තට යනකොට අපේ වැඩ ඉවරයි. ඉර බහිනවත් එක්කම පුදුජන ස්වභාවයක් බෑලා ගියා. ඉර අඳුරු වෙනකොට අපේ පැවැත්මත් අඳුරු වෙනවා. නිවැරදිව පුරුදු කරන්න. ඉක්මනට වඩන්න. ඔච්චර ඉක්මනට Nirodhe වඩන්න පුළුවන්ද? එච්චර ඉක්මනට Nirodheයට වඩන්න. මේ පුදුජන ලෝකේ ජීවත් වෙන හැම තප්පරයක්ම ගිනි උඩ ඉටගෙන ඉන්නවා වාගේ. ගිනි අඟුරු වල ඉටගෙන ඉන්නවා වාගේ. ඒ තරම් එක විඩාවක්. උපරිම ඈතර වෙන්න උත්සාහ කරන්න. හැම මොහොතෙම ඈතර වෙන්න උත්සාහ කරන්න. කර්ම ගොඩනගන්න එපා. තවත්මක් ගොඩනගන්න එපා. ඉපදෙීමට හේතු හදන්න එපා. නිරෝධයට හේතු හදන්න. නිරෝධ සමාපත්තියට හේතු හදන්න. හැම මොහොතෙම ගැලවෙන්න හදන්න, අවුෙන්න හදන්න එපා. ඒක තමයි මගේ අවවාදය. පිළිගන්න කැමති ඕනම කෙනෙක් පිළිහරගෙන පිරිනිවන් පානවට මගේ අකමැත්තක් නැහැ. තිරුවන් සරණයි.